ඒ කියන්නේ සමත සමාධිය. සමත සමාධියකට හිත යොමු වුනහම මේ මහත්ගත වූ తত্ত্বය මේ සාමාන්‍ය ලෞකික මට්ටමට වඩා ටිකක් උතුම් වූ මට්ටමක්. උත්කෘෂ්ඨ වූ මට්ටමකට හිතපත් වෙනවා. ඒ බවක් දැනගන්නවා. ඒ තුල නිමග්න වෙලා ඒකම භුක්ති විඳ විඳ ඒකෙම ආස්වාදයක් විඳින්මින් ඒ තුල කාලය ගත කරනවා වෙනුවට ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන් ශක්තියක් හැකියාවක් එhmenan බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඉතින් හරි විශේෂයි කියන්න පුළුවන් එතෙන්දී අත්‍තම මේ බහදුන් වහන්සේගේ ඉගැන්වීම. සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ සමාධියක් තුල නිමග්න වෙලා සමාධිය මුක්තියදීනි ඒ තුලම ඒකාත්මීය වෙලා කාලය ගත කිරීම. දැන් මෙතෙන්දී භාගතුන් වහන්සේ කියලා දෙනවා ඒ බඳු මට්ටමක් උනත් ඒකෙන් බැහැර වෙලා කොහොමද බලන්නේ?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 එහෙමනම් දැන් බුදුරජාන් වහන්සේ උගන්වනවා අවබෝධය ඇති කරන ධර්මතා හතක් තියෙනවා කියලා. පුණ්‍යසපරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසු බොජ්ජංගේසු. ඊළඟට ඔන්න මහණෙනි මේ යෝගාවචරයා ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරනවා කුමකටද මේ සත් ආකාර වූ බොජ්ජංග ධර්මවල. කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තු බොජ්ජංගේසු. කොහොමද එහෙමනම් මේ සත් ආකාර මේ බොජ්ජංග ධර්මවල ඒ ඒ අයුරින් දැනගනිමින් වාසය කරන්න. ඉද බෙක්කවේ බෙක්කු සම්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. ඒ යම් අවස්ථාවක යාගේ හිතේ සති සම්බොජ්ජංගය තියෙනකොට මේ සතිය කියන සම්බොජ්ජංගය තියෙනකොට මේ අවස්ථාවේදී මේ සිතේ සතිමත් භාවය කියන මෙන්න මේ බොජ්ජංග ධර්මය තියෙනවා කියලා මේ යෝගාවචරය දැනගන්න.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 ඊට පස්සේ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ නැත්නම් මේ ඉතිරි බොද්ධංග ධර්ම 6ම සම්පූර්ණ වෙලා බොහොම සමබරතාවයට පත් වුණාට පස්සේ කරන්න කියලා විශේෂ දෙයක් නැහැ ඒ පවතින తත්වයට ඒ සමබර తත්වයට තව දිගට පවතීම සඳහා මුකුත් නොකර සිටීම තමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ.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 ඒතකොට නීවරණ තියෙන තැනක බොජ්ජංග නැහැ. බොජ්ජංග තියෙන තැනක නීවරණ නැහැ. මේ දෙගොල්ලෝ නැත්තම් මේ කණ්ඩායම් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි කියලා කියන්න පුළුවන්. නීවරණ තියෙනවා නම් බොජ්ජංග පහළ වෙන්න විදිහක් නැහැ. බොජ්ජංග හොඳට පරිපූර්ණ වෙලා තියෙනවා නම් ඒ බඳු චිතක, ඒ බඳු පරිසරයක නීවරණ පහළ වෙන්න අවකාශයක් නැහැ. දැන් එතකොට මේ බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන් ඊටාම වටිනා විස්තරයක් ආනාපාන සති සූත්‍රේ එනවා. මොකද අපිට දැන් මේ බොජ්ජංග ධර්ම ගැන සෑහෙන පැතිවලින් ඉගෙන ගන්න වෙනවා මේක භාවනාවට ලක් කරන්න කලින්. මොනවද මේ බොජ්ජංග කියලා කියන්නේ? ඒවා කොහොමද දියුණු කරන්නේ? මොන වගේ කටයුතු කිරීමෙන්ද මේ බොද්ධංග ධර්මයන් දියුණු වෙන්නේ කියන මේ කාරණාව ගැන එහෙමනම් සාකච්ඡා කරන්න වෙනවා.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 දැන් එහෙමනම් අපිට බලන්න වටිනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන කියලා දෙන ක්‍රමය මොකක්ද? මේ බොජ්ජංග ධර්මයන් හත වැඩෙන ආකාරයෙන් කායानुපස්සනාව වඩන. වෙනත් වශයෙන් වලින් කියනවා නම් කොහොමද කායानुපස්සනාව වඩන්නේ? බොජ්ජංග ධර්මයන් දියුණු වීම සඳහා. දැන් ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක උගන්වනවා.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 ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගං තස්මින් සමයේ විකු භාවේති. දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. යා නැවත නැවත මේ කටයුත්ත කරනවා. ඊළඟ ආස්වාසයනෝ හොඳට ආස්වාසය මත සිහිය පිහිටවනවා. වෙනත් ලෝකේ වෙන දේවල් ගැන කටයුතු කරනවා නෙමෙයි මේ ආස්වාසය ගැන හොඳ දැනුමක් තියෙනවා.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 ඉතින් මේ නැවත නැවත මේ කටයුත්ත කිරීම හරහා ඔන්න පොඩ පොඩ මේ සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. මොකද වේදනාව නානා විදිහට පහළ වෙනවා. විවිධ තැන්වල විවිධ අවස්ථාවල වේදනාවන් පහළ වෙනවා මේ යෝගාවචරයත්. නැවත නැවත ඒ ඒ වේදනාවට සිහිය නංවමින් කටයුතු කරනවා. එතකොට අන්න මේ සති සම්බොජ්ජංගේ පොඩ පොඩ වර්ධනය වෙනවා. ඉතින් වේදනානුපස්සනාව දිගින් දිගට දිගින් දිගට කිරීම හරහා සති සම්බොජ්ජංගය කියන මෙන්න මේ සුවිශේෂී ධර්මතාවය ගුණ ධර්මය භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. කෙනෙක් ඔන්න චිත්තානුපස්සනාවක් වඩනවා. චිත්තානුපස්සනාව කරනකොට අපි හිතමු ඔන්න හිතේ ක්ලේශයක් පහළ වෙලා. දැන් තියෙන්නේ රාගසිතක්. එයාට පුළුවන්කම ලැබෙනවා මේ රාගයේ වහලෙක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් රාගයට බය වෙන්නෙත් නැතුව දැන් මේ තියෙන්නේ රාග සිතක් කියලා හොඳට දැනගන්න. ඒ රාග සිතක් සමග මොහොනට මොහොනලා හිත ගන්න. රාග සිතෙන් අයින් වුණා රාග සිතක් බව දැනගත්තා.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 ඒක නැවත නැවත මේ විරිය වැඩිම හරහා යන්න මේ විරිය සම්බොජ්ජංගය වර්ධනය වෙනවා. භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආරද්ධ විරියස්ත උපජ්ජති පීති නිරාමස. දැන් මේ අබඳු මේ ඇරඹූ වීරයෙක්ින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් හිතේ පහළ වෙන්න පුළුවන් निराமிස ප්‍රීතියක්.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 මේ එදත් භාගතුන් වහන්සේ රහතන් වහන්සේලා මේ මෙබඳු මාර්ගයක් අනුගමනය කළා තියෙනවා. අද මමත් ශක්තිපමණින් මේ අවුරුදු 2600කට පස්සෙත් මම මෙබඳු දහමක් වඩන්න උත්සාහන්ත වෙනවා. කියලා අන්න ඒ ධෛර්ය සම්පන්නව අඛණ්ඩව මේ කටයුත්තේ නිරත වෙනකොට ඒක ටික ටික සාර්ථක වෙනකොට Taman තුල අන්න නිරාමිස ප්‍රීතියක් හටගන්නවා.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 නිරාමිෂ ප්‍රීතියක් පහළ වෙනවා. නිරාමිෂ ප්‍රීතිය හරහා කායික මානසික සැහැල්ලුවක්, සැපවත් භාවයක් අලෝභාවචරය භුක්ති විඳිනවා. ඒතර මේ ආකාරයෙන් කායනුපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව වඩද්දී එයාගේ හිතේ මෙන්න මේ පස්සද්ධි සම්බොධ්ජංගය වර්ධනය වෙනවා භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධ කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති මේ බොහෝම කායික මානසික සැහැල්ලුවෙන් සතුටවත් භාවයෙන් එයා කටයුතු කරනකොට හිත ඒකාග්‍ර වෙනවා. හිත සමාධිමත් වෙනවා. එමනම් පින්වත් අපිට තේරෙනවා මේ හිත ඒකාග්‍ර කරන්න කියලා දක්මිති කාගෙන අපි හිතිය කියලා හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. කය දරනඩු කරගෙන හිත දරනඩු කරගෙන හිතිය කියලා මේ හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. සමාධිමත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ හරි ලස්සන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා.